අපි යනවා ඊගා ප්‍රශ්නට. ස්වාමීන් වහන්සේ කල්පනා කර පත්මුකා. පරිමුඛං සතින් උපට්ඨ පිට්වා කරුණාකර පැහැදිලි කරයි. මේ සතිය ඉදිරිපත් කිරීම කියලා. අපි මේ සතිය කියන වචනේ විස්තර කරන්න ගියාම සමාධියෙන් වෙන් කරන්න වෙනවා අපිට. ප්‍රඥාවෙන් වෙන් කරන්න වෙනවා. වීර්යයෙන් වෙන් කරන්න වෙනවා. සතිය සද්ධාවෙන් වෙන් කරන්න වෙනවා. සතියේ තියෙන කෘත්‍යය මොකද? සතියේ තියෙන උප ဋ ාණ කෘත්‍යය. උප ဋ ාණ කියලා කියන්නේ උපස්ථායක කියන වචනේ අපි ළඟ තියෙනවා. උපස්ථායක කියන්නේ යමක් කරන්න කිරෙක් ගාව. එයාගේ අවශ්‍ය දේ ළඟ තියාගැනීම සඳහා ළඟ ඉන්න කෙනා. අපි වේට කියන වචනේ පාවිච්චි කරන ඉංග්‍රීසියෙන් කරකොට යාද මේසිකාව ඉන්නවා අවශ්‍යතාවයෙන් තමයි. එයා කරන උපස්ථාන. සතිය කරන්නේ එච්චරයි. අන්න ඒක තමයි තවත් කියන්න පුළුවන් වචනයක් තමයි ඉදිරිපත් වීම. මේ දේ තරම් අමාරු වෙන්න මොනවක් නැහැ ඕන වුණොත් මම ඉන්නවා කියලා වගේ සත්‍ය ඉස්සරහින් කියන්නේ. වෙන මේකට කිප්පුවෙන් යන කතාවක් නැත්නම් මේකට දාර්ථකතන දෙන්න පුළුවන් අර පාවර් මයින්ඩ්ෆුල්නස් කියන පොත දන්නවනේ. ඥානපෝනික හමුදාගේ ඒ ස්වාමීන් වහන්සේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ සත්‍ය පිළිබඳ අමුතු අර්ථකථනයක් දෙනවා. මේ සම්ප්‍රදාන කුල බෞද්ධ අදහසක් නෙවෙයි ප්‍රායෝගික පැත්ත. ඒකෙදි කියනවා ලෝකයා තමන්ගේ අභිවෘද්ධිය සලකන තමන්ගේ සුබ සාධනේ සලකනකොට ශ්‍රද්ධාවට පුදුමාකාර තැනක් දෙනවා. ශ්‍රද්ධාවෙන් තමයි අපිට ඔක්කොම සිද්ධ වෙන්නේ කියලා පිළිගන්න ගැටයක්. ඒ වුණා වීරියට උත්සාහකරොත් වීරියෙන් හැදලා කියලා. සමාධියට අසීමිත ශක්තියක් තියෙනවා. ප්‍රඥාවට තියෙනවා. කිසිම දාසක කිසිම වෙලාවක සතියට තැනක් දෙන්නේ නැහැ. සතිය කියන එකට කවදාකවත් තන දෙන්න මොනවා හරි ජයග්‍රහණයක් අපි ලැබුවොත් අපි කියන්නේ මේ මම මේක අදහගෙන ගිය නිසා මට හරි කියලා. එතන මම වීරියෙන් හිටපු නිසා මට හරි කියලා. එතන මගේ සමාධිය හොඳ නිසා එල්ලේ හරි නිසා හරි කියලා. නැත්නම් ප්‍රඥා හොඳ හරි කියලා. මොකද ඒ ස්වාමීන් වහන්සේ කියන ඕනම ජීවිතේ ජයග්‍රහණය. ආධ්‍යාත්මික වේවා භෞතික වේවා කෙරෙල තියෙන සතිය කරගන්න. නමුත් සතියට නියම තැන කවදාකවත් මනුස්සය දෙන්නේ නැති නිසා සතිය දිගින් දිගට උදව් කරන්නේ නැහැ. ඒ නිසා අපි යන ගමන කැඩි කැඩි වැටි වැටි ගුරුවරයන් වල වැටි වැටි යම් දවසක සතියේ ඉස්සරහින් මේ තීරයට මුල් වෙන සතිය කියලා එදා ඉඳලා මල් මාලයකට මල් ලබනවා කිය අපි අත්දැකීම කොටින්ද පටන් ගන්නවා. සතිපට්ඨානය කියලා අපි කරන්නේ ඔච්චරයි. කියන සත්‍යාව එතනදී. ඒන විඤ්ඤාණයත් එතනදී. සමාධියත් සත්‍යන තිංගල සතියට මුල් සත්‍යය. නැත්නම් සතියට මූලාශ්‍රය. ඒක පින්නන්නේ ඇඟිලි දික් කිරීමෙන් මේ කියන්නේ ප්‍රඥාව නම් මාකටංගිල කියන්නේ සුමංගිල කියන්නේ සද්දා. මේ දබරගිල්ල කියන්නේ සතිය සමාධිය නම් පෙතගිල්ල කියලා කියන්නේ වීර්යය. සතිය තමයි මැද ඉඳගෙන උසම වැඩිම තියෙන්නේ. ඉතින් මේ වගේ සතියට නියම තැන ලබා දීම විතරමයි අපි මේ භව විපස්සනා කරන්නේ. ඊට පස්සේ කෙරෙන හරිය කෙරෙන්නේ සතියේ මුල් වෙන්නේ. ඇරෝ හෙඩ් ෆෝමේෂන් එකට වගේ මුදුන සල්ලි හොඳට ගහලා තියාගත්තාම කොහේ අන්නේ විදිහට සතිය ඉදිරිපත් කර ගැනීම තමයි මේ සතිපට්ඨානයේ සතිය පෙරමුණී කියන්නේ. සතියට නිසි තැන ලබා ඒ ස්වන්නත අතර. මේක නිවල බොහොම ධෛර්යමත් කරන නිරීක්ෂණයක් කියලා සඳහන් කරනවා යම් දවසක. ආයිරිසල කියනවා මේ සතිය ඊටාම සබකොල චරිතයක්. කවදාකවත් මම ඉන්න ඉස්සරහට කියලා එන එකක්. ශ්‍රද්ධාව එහෙම නෙවෙයි පැනලා දෙන කෙනෙක්. වීර්යයත් පැනලා දෙන. සමාධිය උඩින් පැනලා දෙන. අනිත් භාවනා කියන්නේම සමාධිය පිටිපස්සේ යන්නේ. ප්‍රඥාව ආසකවදාක සතිය පැනල යන බොහොම කුල ඇති අසුගාමි චරිතයක් කියලා. ඒක නිසා නියම අභියෝගය කැමති කියලා. නියම කරුණා කැමති එක්කන අර කුල ඇති වුණාට මෙයාගේ නියම පොටෙන්ෂල් එක තේරෙනවා. ප්‍රභවයේ තේරෙනවා මේ අඬ ගහන ගිහිල්ලා ඔබතුමා තමයි මේ නායකත්වය ගන්න ඕන කියලා තැන ලබා දෙන්නේ. ලකුණු දෙකයි. එකක් තමයි සතිය ඉස්සරෙට යන අනික කතිය ලස්සන සංවිධානය වෙනවා. දෙක සතිය ස්වභාවයෙන් ඉදිරියට යන එක. හැබැයි ලස්සන එකක් වෙනවා. සතියට කවදා හරි තැන ලබා දුන්නොත් ඒක කවදාවත් පුතුවෙන් බහින්නේ නැති දෙයක්. ඉතින් කොහොම හරි කරලා අවශ්‍ය තැන දෙන එක විතරයි. ඊට පස්සේ අත් වර කබල් ඉතයයකට කබල්ලාය ගිහිල්ලා මුක්තා බලනන් කියලා කිව්ව කතාවක් තියෙනවා අපි ගම. ඒ වගේ සතියට දුන්නොත් නම් ආය සද්ධාවට වලක් කරනවා. මායාකාරණ බෑ සද්ධාවට. ඒ වගේම වීර්යයෙන් මේ කටමල කරන්න ඕනේ කියන කතාව ගන්නෙත් නෑ. මට අත්‍යවශ්‍යලා තියෙන සමාධිය කියන්නේ යන්නේ නෑ. මේ තියෙන ප්‍රඥාව තන්නේ ක්‍රම මේ ලෞකික ප්‍රඥාව බව දන්නව සතිය ඉස්සරලා එන ප්‍රඥාවට ප්‍රමා වෙනවා මිසක් මේ අනිත් දඟලන චරිතවලට ස්ථාරේ නෙවෙයි. ඒ නිසා මෙතනදි කියනවා සතිය පෙරමුණේ කියන. පරිමුඛං සතිය මුපට්ඨ වේ. සද්ධාව නිසිතන දෙනවා මිසක සද්ධාව මුදල් දෙන්නේ. වීර්යයට නිසිතන දෙනවා සමාධියත් එක්ක ගලපනවා. සද්ධාව ප්‍රඥාවත් එක්ක ගලපනවා. සතිය විතරයි. කිසිම දෙයක් එක්ක ගලපන්න තු මුල්තන දෙය. ඉතින් අපි මෙතෙක් කල සංසාරේ කියපු නැති සෙල්ලම උකයි. අපිට සද්ධාවේ අඩුවක් තිබිලා නැහැ. වීර්ය අඩුවක් තිබිලා නැහැ. සමාධිය අඩුවක් තිබිලා නැහැ. ප්‍රඥාවෙන් නම් කිසිම එක්ස්පීරියන්ස් එකක් ඇකියුමුලේට් කරලා නැහැ. ඒකින් එකට ඉදිරියට ගැන්ම ගත්තේ නැහැ. මොකද මේ සතියට නියම දැන ආරම්භය. ඒ නිසා කියලා කියනවා මෙන්න මේ විදිහේ කැලෑරදලා කුලාට වෙලා ඉන්න සතිය මෙච්චර ගැඹුරු සංසාර ගමනෙන් ගලවලා ගොඩ දාන්න ඉස්සරහින් කියන්න පුළුවන් එකම දක්ෂයා සම්මා සම්බුදුර ජානනා කියනවා කියලායි. වෙන කාටවත් මේක හිතෙන්නේ නැතුළු මෙයාලඟ තමයි රහස තියෙන්නේ. අපි ශ්‍රාවකයෝ අපි කරන්නේ උන්වහන්සේ කරපු මේ වෙනස අනික හැම ආගමකම සද්ධාව ගැන කතා කරනවා. අනික හැම ආගමකම වීර්යය තියෙනවා. සමාධිය තියෙන ප්‍රඥාව. හැබැයි මේ සද්ධාව අමූලික සද්ධාවක් වෙන්න පුළුවන්. කියන්නේ නියම නැති සද්ධාවක් වෙන්න. මේ වීර්යය ඔලොමල වීර්යයක් වෙන්න. මේ සමාධිය නිච්ච සමාධියක් වෙන්න. මේ ප්‍රඥාව ප්‍රඥාවෙන් පෙනී සිටින චාතුවක් වෙන්න. සත්‍ය විතරයි අන්නේ එහෙම වෙන්න දෙන්නේ නැතුව සද්ධාව නියම ආකාර විදි සද්ධාවක් වාට එන්න කම් පිළිගන්න. ඉතින් සද්ධා මෙතනදී පරිමුඛං සතිමුපට්ඨ පෙත්තා කියලා කියන්නේ අනිකුත් චෛතසිකයන් අතර සතිය ඉදිරියෙන් තියාගන්න. පෙරමුණේ තියාගන්න. නිසිතන දේ. ඒ දීලෙවල ස්වභාවයෙන් හුස්ම ගන්න. ඒකට ආනාපානය හැමදාම කෙරෙන එක. ආනාපානට සතිය ඉස්සරහින් ඉබ්බට පස්සේ ආනාපාන සතිය බාරපත්. ඒ සතිය තිබ්බට පස්සේ ආනාපානය දිහා බලන්නේ මගේ හුස්ම කියලා නෙවෙයි. මගේ ආස්වාද ප්‍රසවාස කියලා නෙමෙයි. බුදු සංසිද්ධියක් වෙනවා. දැන් සාමාන්‍ය සිදුවෙන දෙයක් අනුරේ දැන් බලනවා. නිසා කර්මකන් සතියෙන් පට වෙච්චා කියලා කියන්නේ සතියට නිසි කරන ලබා ගැනීම. මෙතන නම් ප්‍රමුඛ තැන. පෙරමුණේ ලබා ගැනීම. වයින් කජීස්මගේ ටෝක් එකට මම ඇවිල්ලා දුන්න අහිමකක උපරිමුඛක් කියලා. උපරිමුඛන් කියලා කියන්නේ මේ මූණේ ඉස්සරහම. මුඛය කියලා කියනවා මූණට කියනවා මුඛ්‍ය කියන වැදගත් කරනක් කියේ. මුඛ්‍ය පරමාර්ථ කියලා කියනවා මුල් පරමාර්ථය වැදගත් කරන. උපරිම සංකේත කියන්නේ මූලිසරහ ඇත්තටම අහන ඉස්සරහින් තියාගන්නවා. මේ ඥානගුණ සාමුරංගේ අර්ථකථනය හොඳ පැහැදිලි. සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රයන්ගෙන් අර ප්‍රකට කැපී පෙනෙන හදන චරිත නතර කරලා අප්‍රකට කුලහැටි චරිතයේ නියම කෙනාට දැන ලබා දුන්නා පස්සේ ඊට පස්සේ ඔක්කොම සමබර භාවයේ නිකන් හොඳ රතාචාර්යවරේ අශ්වය ටික හරියට සම්බර කරලා ගෙනියනවා කියන්නේ. ඒ නිසා උපරිමකම් ඉඳ ගන්න හැම වතාවෙම වෙනවයි කියන්නේ. වෙන්නේ කලාතුරකින් තමයි විමුත් අනිවාර්යයෙන්ම අනිත්‍ය වගේ දෙන චරිත ලක්ෂණ කියලා න අඩපාඩුකම් වෙනන සම්බර කිීමේ ශක්තිය තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී හිස බරක් ඇති වීම සාමාන්‍ය දෙයක්ද කරුණාකර පැහැදිලි කරන්න. ඔළුව තියෙනවා නම් කැක්කමක් තමයි. ඒක දෙකක් නෑ. ඒ කියන්නේ හොඳ ෂුවර් ඔළුව ඇතුලේ මොනවාරි තියෙනවා කියන්නේ. ඒකක් කොහොම කියන්නේ ඒක හොඳ වටින දෙයක්. මොකක් හරි හැටලේ හිස් නෑ. මොනවා හරි තියෙනවා. භාවනා කරුවයි කියලා ඔළුව වෙනස් වෙන්නේ නැහැ ඇතුල වෙනස් වෙන්නේ. ඉසේකක්ම ඉන්දියද තියෙනවා. විශේෂයෙන්ම කියනවා ආනාපානේ ආයාස කෙරුවොත් උන්නාවේ හුස්ම ගන්න කියොත් පිම්බි මැකිලින් භාවනා කුම්බන් හගලන්න පටන් ගත්තොත් ඒ ඒ එනවා. ඒක සක්මන් කරනකොට කකුල් දෙක දිහා බලන්න යන්නේ කියොත් ඉසරක් එනවා බෙල්ල රිදෙනවා. ඒ වගේ විකෘති ඇති කරනවා. නිසා කිසිම විදිහකට විකෘති වෙන්න දෙන්න එපා. ඒ වුණත් ඉසකක් එන්නේ. ඒක නොයෙන්ද කියන භාවනා කරුවයි කියන පළවෙනිම බහිනකොටම ඉසකක් නැති වෙනවා. අර එන්නේ කියලා එහෙම සාක්ෂියක් දෙන්න. වෙන්නේ විදියට. ඉන්ද්‍රිය භාවනා එදිනදා ජීවිතයේ අප කළ යුතු ආකාරය කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මේක මහ විශාල බලලු මොකක්ද කියන්නේ? විශයක්. ඒ කියන්නේ හරීම අභියෝගශීලී. හරීම තමන්ගේ තියෙන සෑම දෙයක්ම සැක කරන ගතියකට වගේ පත්වන ඉන්ද්‍රිය භාවනා. ඉන්ද්‍රිය භාවනා ජීවිතය ගත කරන හැටි සම්බන්ධ කරගෙන අමාරුයි මේ චිති දේශනා ගොඩක් විස්තර කරන්න. නමුත් උත්සාහයක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් දැනුම පෞරුෂත්වයේ රුචි අරුචිකන් සේරම අපි ගොඩනගාගෙන තියෙන්නේ මම දැක්කා මගේ හේන් දැක්කා. නමුත් අපි දන්නවා මොන දෙයක් දැක්කත් ඒක අතගාල බලනකන් දැක්කදී ඉච්චර සාතික් කරන්නේ. එනම් අන්ධකාරේ මොනවා අතගාල හිටියත් දකින්නකන් ඒක අපි සාතික් කරනවා. ඒ නිසා අපි ඉන්ද්‍රියන් දෙක දෙකක් අතර ගලපලා තමයි අපි මේ දැක්කේ හීනයක් නොවන බවට සාතික කරන්නේ. ඒ නිසා තනි ඉන්ද්‍රියකින් ලැබෙන දේ කොහොමදත් ලෝකයා දැනටම සැක කරලා. දැක්කට ඒ දේ ප්‍රත්‍යක්ෂයක්ද පර්සනල් එක්ස්පීරියන්ස් එකක්ද කියන්නේ මොකද හීනෙන් දකින්න දේවලුත් ඇත්ත වගේ පේනවා. විශේෂයෙන්ම භාවනා කරලා ආනාපානේ සංසිඳනට පස්සේ ඔය චිත්ත සංස්කාරය චිත්ත සංකාර පරිසංවේදී අස්සසී සාමිති දීකති චිත්ත සංකාර පරිසංවේදී පස්සසී සාමිති දීකති කියලා ආයතන හිත වෙනකොට වගේ දේශනාවේ එනවා දේශන. ඒක විස්තර කරනවා මෙහෙම මේ භාෂාත්මක කාරණා වටහා ගැනීම පිණිස අපි මෙතුවක් කල සංසාරයේ සත්‍ය වශයෙන් හෝ මනුෂ්‍ය වශයෙන් කිව්වේ මේ ශක්ති ප්‍රමාණය. මේ ඇහැට විවිධාකාර රූප ලබා ගැනීම සඳහා පුළුවන් තරම් ඕවර්ටයිම් කර කර ගඟ වෙන එකනේ. හොඳ දේවල් වෙන්න වෙන්න වෙන්න වෙන්න හිතන්නේ කනට අල්ලපු විතර අහපු නැති දේවල්. ඔක්කොම කනට දෙන්න තමයි අපි පෝසත් කරන කියලා කියන්නේ. මේ නාසයට සුවඳ ලබා දෙන්න. ජීවිත රස ලබා දෙන්න දවල්වත් කරනවා රැයවත් කරනවා භෝජන සංග්‍රහයි ඔක්කොම කරන්නේ මේ දෙන්න. මේ ලෝකේ තියෙන සුඛභෝගී දේවල් යාන වාහන ඇඳපු මේක ඔක්කොම කරන්නේ කායර පහසුවයි. ඒ වගේ අපේ pet ideas තියෙනවානේ. ඒව පෝෂණය කරන්න තමයි හිතේ. ඉතින් මිතුවක් සංසාරේ පුරාගත රූප වැඩි කරන්න, ශබ්ද වැඩි කරන්න, නාම රස පහත ලබා දෙන්න උත්සාහ කරලා. අපි එක වෙලාවකින් මේ වාඩි වෙලා රූප නොදී, ශබ්ද නොදී, ගන්ධ නොදී, රස නොදී, පහත නොදී හිටියොත් මේ ආයතන වල මොකද වෙන්නේ කියලා. කිලෝරක් නැතුව, තෝරක් නැතුව සීමාන්තිකව රූප ශබ්ද ගන්ධ රස විශ්ේ අපේ ශක්ති ප්‍රමාණය පෝෂණය කර කර ඉඳලා මේක නතර වුණාට ආයතන නතර වෙලා නැහැ. ඉලිවිදේ කියනවා ඇහැට එන වර්ණ රූප නතර වුණාට ඇහි උපේට බාධා වෙලා නැහැ. චක්කු විඥාන ඕනෙලක් පහළ වෙනවා. එතකොට මේක මොකද වෙන්නේ? මේක ටික වෙලාවක් ඉන්නවලු මේ කලකොලකෝ මොකද කියලා බලන්න. ඊට පස්සේ අර පරණ මතකයෙන් රූප හදාගෙන බලන්න. පරණ මතකයෙන් සද්ද හදාගෙන අහන ගන්ධ රස ලයිබ්‍රරි ෂොට් සීනම පත්තරවල එදා ප්‍රෙස් ආටිකල් නැත්නම් ඒගොල්ලෝ බර්ම දිවිතුනක් දාලා කොහොමද පත්තරේ හිස්තම් තියන්නේ කදාකත් පත්තරේ දාන්න මේ කොළඹ එකක් දාන්න දෙයක් නැහැ කියලා එහෙම කරා මොකකින් හරි පුරෝ මේ දෙල්ලම තමයි හැම වෙලාවෙම කරන්නේ මේට එනේව නැත්නම් කන දිවනාසයේ කය මනස කියන එකේ ඒ අර කාය රසයෙන් ආනාපාන දිලා ආනාපාන දැන් සංසිඳනයිනේ සංසිඳුණාට පස්සේ මේ ෆුල් බ්ලැන්ක් බ්ලැන්ක් ඊට පස්සේ ප්‍රොජෙක්ෂන්ස් යනවා. සම්බන්ධයි. සම්බන්ධලක පහ. කොහොම අනන්ත දැකලා තියෙනවා. මෙතෙන්දි පේන කියන්නේ කියන්නේ. කෝවිල් දාගත්ත මිනිස්සු අනාගත වාක්‍ය කියන්නේ මිනිස්සු. සෝසේවවල් පටන් ගත්ත මිනිස්සු. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ භාවනාවේ ප්‍රශ්න නැත්නම් කවදාකවත් නැති විදිහට වෙන්න තියෙන දේවල් කියලා. ඉතින් කතා කරන්නේ නැහැ. ඒකේ සුළුත් තේරෙනවා. දිගට රස දැනෙනවා. මේක මොනම જાතියෙන් කිව්වත් මේ මනෝ විකාරයක් කියලා. කවදාකවත් කියලා. මොකද ඒ තරම්ම ඇහැට පේන රූපෙට වැඩිය හොඳට ඇද්දව අහනකොට නිමිති සහිතව තේරෙනවා. ඉතින් මේක සැක කරන්න දන්නේ නැත්නම් ජීවනයේ භාවනාවක් විතරයි. ඒ ගුරුරෙත් එපා වෙනවා. අරක දිගේ යන්න පටන් ගත්තා. කතර කවලතා. එක තැන කරකන බල්ල වලිය අල්ලන්න ගත්තා. අද ඉන්නවා ඒ විදිහට උළුනර කරගත්ත දුස්සින් ගණන් ළඟ. ඒක මොකද මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව නෙවෙයි මේ ඉඳුරන්ගෙන් ලැබෙන දේවල් ඇත්තමයි සත්‍යමයි මමමයි මගේමයි කියන්නේ. මෙතෙන්දී මේ මොහොතේ සැක කරන්න ගුරුවරයා ගන්න. ඒක පේන්නේ හිතින් හදපු රූපයක්. ඒක නිසා ඔබට ඕනේ නම් රූපයක් විතර කියලා මෙනෙහි කරනවා. ඔක් නිමිති හොයන්න යන්න. ඔය හීන හීන තෝරන කට්ටිය ළඟට ගිහලා විස්තර කරන්න යන්න එපා. ඒක වෙන්නේ හීනෙට පන්නේ. ඒ ඇහෙන සද්ද ඔය කර්ණිමෙත සූත්‍රයේ දැහෙන්නේ නැත්නම් අල්ලා දීනාසර කොන්න ධාතිකාවද මොකක්වත් තෝරන්නේ ප්‍රොජෙක්ෂන් එක. අන්නේ ඒ தත්ත්වයේ අන්ත ඉස්සෙල්ලා මේ මිනිසා ඉන්ද්‍රිය භාවනා පිළිබඳ මේ ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන දේ 100%ක් පිළිගැනීම කියලා කියන්නේ හොරා කියන්නේ පේන හිමක් කියන එක දන්නේ නැත්නම් ඒ දෙනදී කන. කනකොට බුදු පිළිමතේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා කමටහන්. ඉතින් ඒ වගේ අනිවාර්යයෙන්ම අර ගුරුවරයාමට කරලා බුදුහාමුදුරුවෝ පිටිපස්සේ යනවනේ ස්වභාවිකයි. මේ බුදුහාමුදුරුවෝ ඒසම මම භාවුත්හමට යන්නේ ඉස්සර වෙලා. ඒ මහායාන පොත්පත් පරිවර්තනය කරලා දාලා තිනවා බුද්ධිලක මහත්තයයි මේ. මොන කාල ධර්ම සේනාවක්. ඒක පොතක තිබුණා ක්ෂණිකව නිවන් ලැබීමේ කෙටි මඟ. චාන්චෝ. මේ මොන දීචිනද මේ පොත ආපු ගම ඩිස්ප්ලේ එකේ පුංචි ගල්ලච්චි ගහුව මම හිතගෙන කියෙවි මම කිසිම හිතක බුද්ධාගමක්වත් කිසිම සදාචාරයක් මොකක්ද එක තැනක කියලා තුන්න උඹ ඉදිරියට බුදුසජාණන් වහන්සේ වැන්නුවොත් වයින් ගසා හෙලපන් මොකද අපි දැන් බුදුහමෝ පිරිනමන පාල වෙන්නේ අනිවාර්ය බොරුකාරයෙක් ඒ වගේම නිවන ප්‍රාර්ථනා කරන්න එපා ඒක මල අසු වැසිකිළියක මොසෝදාහල අසුචි විඩක් සේසල් කරනවා. මොකද මේ නිවන ප්‍රාර්ථනා කරගන්නේ. මේ දෙක වැඩිච්ච දවසේ. ඉගෙනමයි මම ඇත්තටම කිසියම් බුද්ධ ධර්ම පිළිබඳ හැඟීමක් නෙමෙයි කියේ. උඹ ඉදිරියට බුදුරජාණන් වහන්සේ આવොත් පයින් ගතහයි. මොකද ඔය තේන දේ මේ බුදුහාම ගැන අපි දන්න බුදුහාම දුන්නම් පාර. ඉවරයි අනිවාර්යයෙන්ම මම විපාක. අද වෙන්නේ මොකද්ද කියලා බලන්න. භාවනා කරනකොට ඒ බුදු පිළිමයක් අර රැස්වෙන දැක්කොත් අරක ලස්සනට උපදාලා. ඒක තව බලන්න පුළුවන්. ඒකත් මේක ගන්න කොහොමද කියලා දඟලනවායි කියලා කියන්නේ අපි ඒ තරම් මේ ගොදුරු වෙන හැක ගොදුරු වෙන දේවල් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් සලකන. ඒ සමේ දැක්කත් ඒ සැක කරන්න කියන එක තමයි සර්වඥාන්සේ දේශනා කරේ ඇසැප්ටි අංගයක් විදිහට ඇතිදේ. කනට උඹේ කනටම ඇහුනට ආයසරක එනකන් ගන්නවා. නාසයේ ගඳ බෑ වැටුනට ඒක මූඩේක. සම්බුසෝ දැනෙන ටික ටික ටික. දිවට රස දැනුණාට ඒකට පහසු දැනුණාට ගණන් ගන්නවා. ගණන් නෙමෙයි ඇලර්ට් එක නැති කරන්නේ. හදිසිය තීන්දුවකට යන්නේ. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් අපේ ඉන්ද්‍රිය භාවනාවට කෙරෙන්නේ. නමුත් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වඥාන්සේ ළඟට එනවා අන්‍ය තීර්ථක ශ්‍රාවකේ අතන ගෞරවයෙන් ඉන්නේ. ඊට සර්වඥාන්සේ අහනවා ඔබතුමන්ලගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව කියන එක තියෙනවා. ඒක කියනවා මේ අපේ ගුරුවරට පිළිදෙස් දෙන්න තියෙනවා. කොහොමද ඉන්ද්‍රිය භාවනාව? අපේ ගුරුවරයා කියන්නේ ඇහැට රාග රූප ඇති වෙන අරමුණු බලනවා. ඇතුළු ද්වේෂය ඇති වෙන දේවල් බලනවා. මුනේ ඇති වෙන දේවල් බලනවා. රාගයේ එන සද්ද අහන්න එපා. ද්වේෂයෙන් සද්ධාහනකට බොහෝ ලස්සන වෙනකොහම සර්වඥාති මුණා හැකට වගේ ඉනාවක් ගන්න. තාල ආනන්දහමගෙන කියන ආනන්ද එනම් වරුකොට උත්පත්තියම අන්ද මිනිස්සු දැන් ගහට වෙනවා. අර පේන්නෙම නෑනේ මොනින්ද? උත්පත්තියම දීකෝ එනම් ගහට. උත්පත්තියම ෆීලිංග් හදගත්තේ එහෙම වැඩි හරිනේ. කිම ධර්මයෙන් එහෙම දෙන්න බලන්න. එහෙනම් මේ දේවල් අපහැරීම නෙවෙයි ඉන්ද සංවරය කියන්නේ. ආයේ තියෙන රූපම කියන්නේ සද්ද නෑ හිම නෙවෙයි. සද්දයක් ආවට ඒක දැකපු ගමන් ඒකට පැනලා ඒක මෙහිම මෙහිම කියන්නේ නැතුව දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ බලන්න තරම්. Taman දකපු දේ පවා සැක කරන ගතිය එනවනම් මම ඉස්සරහදී විදිහට භාවනාව කියන පොඩි ලකුණු දැක්කට කවදාකවත් ඔගේ නිමිති බලන්නේ නැහැ. එහෙටත් එයක්. අනිත් පැත්තේ අනේ විදිහට එදිනදා ජීවිතයේදී අපි අද අනේක රණ්ඩු කරන්නේ. ඒ සාක්ෂි දෙන්නේ. මේ අපේ ඉන්දියන් පිළිබඳ මෙච්චර ලොකු විශ්වාසයකින් ඉන්නේ. නමුත් මොකද්ද සාපේ? අපි දන්නවනම් දැකපු දෙයක් අත ගන්නකම් අපිට ෂුවර් නැහැ. මොකද හීනයක් ඒක. අත ගාව දෙයක් දකින්නකම් අපිට ෂුවර් නැහැ. අපිට සාමාන්‍යයෙන් කියනවා. එක හැක් බල බල එක හැක් වහලා බැලුවොත් අපිට දර්ශන පේන්නේ සමතයි. ඇස් දෙකම එන්න ඕනේ ඩෙප්ත් එකට. ඒ වගේ තියෙන මේ සම්බන්ධතාව දකින්න ඇස් දෙකෙන්ම බලන්න. සත් හරියෙන් බැලුවයි කියලා කියන්නේ පේනවා තමයි යමුර පේන්නේ. නැත්නම් 3D ගන්න බෑ. 3D ගන්න බෑ. ඒකේ ඉදරන් දෙකක් එකතු කරලා තමයි අපි මේ යන්තම් මේ ගැට ගහගෙන දුවන්නේ. ඒ නිසා මේ ඉදරන් හා සම්බන්ධ කවදාකවත් දැනම 100 100ක් නැත්නම් ඇදහිය යුත්තක් කියන්නේ ඒ නිසා විද්‍යාව කියන්නේ මොන්න තරම් දුසාවද්ද කියලා තේරුම් ගන්න. විද්‍යාව අදහන්නේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම තමයි. ඒක රිපීට් කරන්න පුළුවන් නම් දැන් අද විද්‍යාවේ රෙද්ද දෙවිලා ඉන්නවා. මොකද ඊයේ දෙවිලා අද කියන්නේ. පැහැදිලිවම මා අවුරුදු 5 යනකොට අර කීපෙ දිස්තු කරා. ඒ කීපෙ හෙට දිස්තු කරා. ඒ තරම්ම වෙනසද දැන් සම්පූර්ණ කැවුටික් වෙලා. ඒක මොකද සම්පූර්ණ ඉන්දිය ගෝචර ගැනීමකින් තමයි විද්‍යාව කියන එක කියන්නේ. ඒ නිසා අපි ලොකු සංඥාකේ නිති ගණසන්නේ හිටියේ මේකටත් විද්‍යාව කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වපු විද්‍යාවට මොකක්ද කියන්නේ කියලා. ඒ නිසා මේකට පැහැදිලිවම කියන්නේ අවිද්‍යාව කියලා. මේකෙන් විද්‍යාව කියන්නේ අවිද්‍යාව කියලා ඉතරම් මිනිස්සු බාහිරට යොමු කරලා ඉන්ද්‍රියන් පිළිබඳ විශාල විශ්වාසයක් ඇති කරන මම දැක්ක නිසා ඒක සත්‍යයි කියන පස්සේ මමෙකුත් නැහැ. ඉන්ද්‍රියන්ගේ පෙන දෙයක්වත් නැත්තම් ඒක පිළිබඳව සැක කරන්න උපදවන එක තමයි නරවචනන්ති කියෝ ඉන්ද්‍රිය ගෝචර දැනුමට යටි. ඊට වැඩිය හොඳ දැනුමක්. මේකේ විහවෘත් වෙලා ඉන්න තාකා කවදාකවත් වෙනාර සත්‍යයට කිට්ටු දෙන්නට යන්න. ඒකයි කියන්නේ ඇද්ද භාවනා කරනකොට ඇද්ද ගහගන්නේ. ඒකයි කියන්නේ භාවනා කරනකොට සද්ද නැත්තරකට යන්න. අනිසෝ ඉන්ද්‍රයන්ට එන ගෝචර අයින් කරලා කායන වසනාදී ඉන්ද්‍රියන්ට දැනෙන ආනාපානෙ ගෙවෙන කම්ම යන්නේ. ගියාට පස්සේ අපි යනවා තැනකට අනින්ද්‍රිය ප්‍රතිපද දැනෙනවා. ඒකට කියන්නේ හෝල් බොඩි එක්ස්පීරියන්ස් නැත්නම් ඉනර් ස්පේස් කියලා. ඒකට ගියාට පස්සේ හොඳටම අපි දන්නවා අපි ඇහෙන් ගන්නේ නැසෙන් දිවෙන් නෙවෙයි අත්දකින්නේ නමුත් මේ පිළිච්ච ගැතිය සහිත හොඳ තැනක්. ඉන්ද්‍රිය භාවනා නැති නැති කෙනාට අතන හරි බය එනවා. අසරණ කරගන්නවා. මොකද එයා දන්නේ ඉන්ද්‍රියන් පමණයි. ඒ නිසා මේ ඉන්ද්‍රිය භාවනාව වශයෙන් අපි ශාසනයේ සඳහන් කරන්නේ ඇස්සත්තේ අන්දේක් වාගේ. කන්නත්තේ බීරෙක් වාගේ. මෝඩෙක් වාගේ, ඕඩෙක් වාගේ මලමියක් ගැසි. ඉතින් ඒක මේ හරීම ආත්ම නිෂේධන ගතියක් තියෙනවා. ඇහුවත් තවදරයක් අහන්නකම් විශ්වාස කරනවා. දැක්කත් තවසරයක් දැක්කම විශ්වාස කරනවා. අනේ විදිහට හැබැයි ඒ දකපු දේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම දැකපු දේ නොදකින්න අපතන් කියන්නේ. ඒ දේ නැවත නැවත හරිනම් නැවත නැවත පෙ. ඒක එයාගේ යුතුයකම මිසක මට අයිතියක් නෑ ඒක ඔප්පු කරන්න ඕනේ ඒක කරන්න කියලා හැම වෙලාවෙදීම තමන්ගේ ඉන්ද්‍රිය කෝචර දැනුම ඒකෙන් තමයි අපි දැනුම හදලා තියෙන්නේ ඒක කවදාක 100%ක් සත්‍යයක් වශයෙන් හෝ පිළිගන්න නැතුව යන ගමනක් තියෙනවා. නමුත් මම දන්නවා මේ මම කියන්නේ මට හිතිච්ච ටිකයි. ඒ ප්‍රශ්නේ අහපු කෙනා මේට වැඩිය වෙනස් පැත්තකින් අහලා වෙන්නදී ප්‍රශ්නේ අහන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා. දැනන තමන්ගේ ජීවිතයට සම්බන්ධව මේ ප්‍රශ්න අහන්න හේතුනේ මොන වගේ ජවයක්ද ගැම්මක්ද කිව්වොත් අපිට තව පොරොත්තු එකතු කරගන්න පුළුවන්. මේ කැමතිද? ඉදිරිපත් වෙන කැමතිද? අයියා ප්‍රශ්නයක් තියෙනවා දැන් සම්පූර්ණ දවස් දෙකයි ගිහින් තියෙන්නේ අපි ටික ටික කතා කරන්න පටන් ගන්නවා මේක මුළු ඒ පිළිබඳව බොහොම ඒ කියන්නේ සිද්ධියට බොහොම සමාන කිට්ටු අවස්ථාවක් තියෙනවා ඔය අනාථ පින්නිකෝ වාද සූත්‍රය. අනාථ පින්නිකෝ වාද සූත්‍රයේ සිද්ධිය නැතුණත් ඒ ධර්ම කොටසේ ඔය කියන තැනට ගියේ. ඒ කියන්නේ දිත්තේ දිත්ත මත සුතේ සුත මත තැනට ගියේ. ඒකේ සාමාන්‍ය වැලිය බැලම හොඳට බාහ්‍ය සූත්‍රෝගේ කෙලින්ම ඒකෙම දමලා ගන්නෑ. විස්තර කරනවා ඒ මොකද අපි ඉස්සර කියන බෝධි සමානයි නාතිකපු යොක්ස්මයි කියලා කියන්නේ බොහෝම බුදුහාමුදුරුවෝ කතා කරනවට කැමති කියන. මෙහෙසදී කියන්නේ. ඒ හරීම ගෞරවයෙන් ඉතින් වාසන කියලා. ඒකෙන් අර කරන්නේ මොනම මරණ වේදිකී මරණ වේදිකී පුදුමාකාර වේදනාවක් එනවා මේ වෙලුම් පටක් දාලා තිරිංග කරන්නේ. ඒකට තවමන් දාලා තිරිංග කරන්නේ. බඩ හරකමන කැපින් කපනවා. වාතයේ පුරලා ඇඟ පුපුරන්න හදනවා. ඉතින් සීවේ රටාගෙන කියනවා උඹ ගිහිල්ලා සර්වඥාන්සේ මගේ වෙන්නේ උඹ ගන්නපා. මම මේ තව තුනක් ගත්තා. එතන කියාවා අනාථ පින්ඩික සිතුනා දුකේ ඉන්නවා. වෙහස නෙමෙයි කියලා. හැබැයි ආරාධන කරන්න එපා. උඹ සාරිපුත්‍ර සාන්තිකාර්යය මුලින්ම කියනවා නේද මම මේ සුසයක් කරන්න අනාථ පින්ඩික සිතුනා ඉතාමත් මහරන්තක තියෙන වැඩියොත් හොඳයි කියලා. ආනන්ද සාන්තිකාර්යය ඉහිලා ওই විදිහට ආරාධන කරා. මේ සේවකේ අර විදිහට මිල සර්වඥාත් ළඟට යනවා සර්වඥාත් ඒ ඒ විදිහටම වඩින්නේ. ඇත්තටම සාරිපුත්‍ර සංඝේ ආනන්ද සම්මාතේ එල්ලේ අනකොට සෝවාන් වූ චුතුමෙක් කියා මුන්නම කෙනෙකුට ඉඳගන්න බැරි වේදනාවක් තියෙනවා. දැක්කට පස්සේ ඇදී ඉඳගෙන වන්දනා කළා කියලා මට පිළිච්චයක්. ඊට පස්සේ වෙන හොඳ සංසිද්ධියක් වෙනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ වේදනාව පිළිබඳව වෙන හොඳ ලස්සන විග්‍රහයක් දෙනවා. විග්‍රහ කියලා කියනවා මේ වේදනාව කියන කාර වගේ හේතු තුනක් නිසා ඇති වෙන්නේ. මේ අර දුකටපත් වෙච්චලා ඒක පීඩා කරන තලාගම උභාගෙන නැතුවට වේදනාවට දිගට යන ගතියක් නැහැ. ඒක බොහොම දුර්වල දෙයක්. ඒක නිසා අපිට ඒක දිහා <clears throat> වේදනාව වේදනාව වශයෙන් බලන්න පුළුවන් නම් මේ අකෝචින් තරම් කළු පාට නැහැ. අනේ විදිහකට ඒ ඒ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට විස්තර දෙනකොට ඉඳපුවා මේ සිටුතුමා ආදී එන්න සංඥාවක් කරා. සංඥාවක් කරලා අඳන්න ගත්තා. ඉතින් ආනන්ද සාහිත්‍ය දීපා සාහිත්‍ය සාහිත්‍ය දැන් වාක්‍යයේ ප්‍රධාන කියලා ගන්න අපි යන්. පිළිතින් වැඩක් නැහැ මෙයා ඉන්නේ බොහොම අසාධ්‍ය තත්ත්වයක. දැන් පේන විදියට අමාරුයි. ඒකට ඊට පස්සේ මේ දෙන්න පක්ෂේ අපලගෙන යන්න. ඒක තමයි සිටුතුමා කතා කරන්නේ ඇයි කියලා. තේරුම් ගන්න අමාරුයි. අපිට තේරෙනවා මේ අඬ නැගිල්ලෙන් ඉඳලා හිඳිල්ලෙන් ඒ බණ තේරුම් ගන්න බෑ. ඉතින් කිසිදු අනුනාස මම ඇලුවේ වෙනකොට මේ මේ මරණ මොහොත එනකන් ඇයි දුන්නද මට මේක කියලා දුන්නේ නැත්තේ කියන එකට මම මෙහෙට. මට මේක කලින් කිව්වනේ ස්වාමීන් වහන්සේ මට ඒක. කර්ම භාවිත බලසක් ඇති කෙනෙක් නේ. ඒකට මේ සාහිත්‍ය සම්බන්ධ වෙනවා සිස්ටම් මේ සුදු අඳිනවා. ඉහියත් නැන්නේ ගැඹුරු බණ කියලා දෙන්නේ. ඒක පුදුලා තින්නේ අරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා කරගන්නවා. ඒ නිසා අපි ඒක සාමාන්‍ය ඉහියත්න් දෙකම අර බබාල නලවල යලි කවි ටිකක් කියලා දාන දෙත්. අනම්මනම් කියන එකට වෙන මොකක් කියන්නේ නැහැ කියලා මේ මම දැන් මේ කියන්නේ මම ප්‍රහාර පුතුමාට කියන වෙන දෙයක්. ඉතින් සිරිතුමා තනියෙන් කිට්ටුයි. වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ සස්තිදායකයි. භාවනා කරන මගේ අවසාන විල් එක මිසයි. අනේ ස්වාමීන් වහන්සේ ගැඹුරු බණ ගියන්න කියන නොකියන්නේ. සමහර සුදු අඳින ගියෝ ඉත තේරුම් ගන්න කට්ටිය ඉන්නවා ස්වාමීන් වහන්සේ නිසා මනසට මගේ අවසාන ඉල්ලීමක් මම කරනවා. මේවා නොකියන්නේ. ඉන්නේ සාර්ථක ගානතේ ඒ වෙලාවේදී දෙන ඒ බණ ටික ඒ සූත්‍රය සඳහා ඊට පස්සේ ඇත්තටම ආනන්ද ස්වාමීන් වහන්සේලා වැඩි කරලා යනවා. උගෝ වෙලාවකින් මේ සිතුම මේ පරිවර්තන. ඒකලා රාත්‍රියේ සර්වචනාචේ රෑ 10ක් 12ක් අතර දෙයයන්ට කොයි ඉස්සෙන වෙලාවනේ. දීජෝය. ඇවිල්ලා කියනවා ඉඳන් හිතන් ජේතවතං නිසිසංග නිසේවිතං ජීවිතං ධම්ම රාජේන පීති සංජනනං මම කියලා අනේ මේ ජේතවනාරාමයේ නිතරම සංඝයාගෙන් පිළිලා ධම්ම රාජයන් වහන්සේගෙත් මේ වැඩින තැනක් කියලා මට සතුටු ඉවස ගන්න බෑ කියලා ගාතාවක්. ඇත්තම අපිට අඳුරගන්නේ පහුවෙන්දදී අපිට සංගයරසිට වෙලා තියෙනවා. මම ඊරා මම මේ මධ්‍යම රාත්‍රිය ගැටලා තියෙන මේ කාලේකම් කරන දෙයක් කෙනෙක් ආවා. ඒ නිසා මෙන්න සුදාන වාක්‍යයක් කිව්වා. මගේ තෝරන බලන සුච්ච සංඝයාගේ නිවසේකනද ධර්මරාජන් වහන්සේගේ මේ නිවාසික තැන වෙලා තියෙනවා. මම හරි සතුටින් වෙනවා. ආනන්ද සාන්තේ කියන එකත් එකටම සාන්තෝයි ඒ දේවතාව අහලා ඉන්නේ. අනාච පිළිගනි සුමාරේ. ඒකට කියනවා මෙන්න මේකයි මේ. ඒක නිකන් කතාවේ ලස්සන වැඩි කරන්න මම කිව්වේ. නමුත් මේ සූත්‍රයේ ලොකු ස්වාමීන් වහන්සේ අපි කේමනන්ද සාන්ති ආසන්න බණ කියනවා. මම ආසන්න කෙනෙකුට කියනවා දාලා කිව්වා. කියලා ඒක සාමාන්‍ය අර්ථයකට කියන්නේ විස්තරයක් දුන්නේ සාමාන්‍ය අර්ථය දානකොට ඔක ප්‍රූෆ් කියන වෙලාවේ මම දැක්කා. ඒ බාහ්‍ය තාපසයට කියද එක පැහැදිලිම කෙලින්ම කියන. ඒ වේදනාව විතරක් නෙවෙයි. කායන පස්සනාවට කල්ලා වේදනාවන් පස්සනාවට චිත්තාන ධර්මාන පස්සනාවට කියන රූප වේදනා සංඥා සංකාර කියන හැම එකම ලස්සනට විස්තර කරලා දෙනවා. ඒක ඇත්තටම මාරාන්තික කෙනෙකුට නෙවෙයි. අනික් කෙනෙකුට. හරියට වැරදි. ඉතින් ඒක නිසා ඒ සූත්‍රයේ ඒ නම් මෙහෙ නෑ මම ඒ ඇසි තාම ඒ විවිධ වශයෙන් කෙනෙක් වෙනනේ ආයෙ පොතක් කියලා. මොකද කේම මිනිසාන්ට අපවත් වෙන්න වෙනකොට මම ඇඳලා. ඒක නෙවෙයි මොකක්ද කියා කරගන්න බෑ. ආහාර විද්‍යාව සම්බන්ධ බොමනාන කපල හැරියා. මොකද ස්වාමීන් වහන්සේ සම්මුතිය පස්සන්නේ. දැන් එකයි කරන්නේ ඔබ වහන්සේ ලියු පොත ජීවන්ත. අන්න හොඳයි නේද? මම හිතගෙන සම්පූර්ණ පොත කියුවා. මොනවද කරන්නේ ඔහොම කරන අහගෙන ඉන්නවා මම කමිට වහන්සේ ලියාගත්තේ ඔබ වහන්සේ කරා අනාගත දෙවිස්මගේ තත්ත්වය නමුත් අපි ලෑස්ති වෙච්ච නිසා අපිට සන්තෝෂයි ගුරුවරයෙක් නෙමෙයි මරණා ගන්න විදිහට කියන්නේ. ඒ නිසා ඒක හරියවත්. අනිත් එක තමයි අර ඒ වෙනකොට ඒ විදිහට පුරුදු කරපු මනසක් නොවේ. මම දැනගෙන නෙමෙයි කතා කරන්නේ. චරිතය ගැන ඈ නෑ. ඒකෙදි මෙන්න මෙහෙම සිද්ධියක් මට කියලා තියෙනවා ගොඩින් මහත්තයා. ගොඩින් මහත්තයා දඬුකහම්දුව දෙන්න ඉස්සර නුවර කැන්සර් හොස්පිටල් එකේ ටර්මිනල් පේෂන්ට්ස් හම්බෙන්න. ඒ වගේ කියලා නිකන් ඒවා කිවිසික් කරන. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ ආය මොකන්නේ අපායට යන්න ඕනේ ඒ වේදනාව දැන් ඉතින් ලේබල් කරලා තියෙන සංසුමනය දෙකයි. ඉදිරියෙන් එන්නේ කවුරුකුත් නැහැ. ඉතින් මේගොල්ලෝ ගියාම බොහොම සතුටින් බාර ගන්නවා. ඔබගේ දැනුපි බණ කියන්නේ කල්වාරුවක් ගන්න. ඒක සත්‍යයි. ඉතින් ගොඩින් නැතයි මහානාන්තික ලෙඩුන්ට යෝජනා කරාවේ. පුළුවන් කියලා බලන්න මේ වේදනාව අනුනිකක් වගේ බලන්න. It's try to get the distance on the page. Get the distance. ඉතින් මොනම භාවනා කාර්යයකට අල්ලන්න බෑ. ඉතින් කියන එක අනිවාර්යෙන් මං කරා අපේ එකක්. ඒක කියනවා තමයි, විදවනවා තමයි. නමුත් ඕක මගේ නෙවේ. එතන clinical distance කියලා එකක් අරගන්නේ patients වගේ operate කරනකොට recognize the pain of the patient otherwise you can't do the operation. So all the surgery, surgery surgeons has to ඒගොල්ලන්ට clinical distance same thing ඒකම ගන්න පුළුවන් මේ pain එක it distance එක මුලින්ම හිතන්නේ ඒක දේශ බලන්තෝ කියලා කියනවා ටැනිල් ලේඩි කෙනෙක් මුදටම මැද වයස අවුරුදු 55 විතර හින්දු එයා බුද්ධහම කැමතිද නේ ඒ ලේඩි ගියාට පස්සේ හරි සම්සෝසයි ලෝයාට මේ එයා වැහැදිලි කවුරු කතා කරලා යාපනි දෙක නෑදෑයෝ කවුරක්වත් නෑ ඊට පස්සේ කතා කරලා ඉවර වෙනකොට මේ මම ආවේ නෑ සාමාන්‍ය කතා කරලා යනවා. නමුත් හැමති පොලිස් ෆයිල් එකකට කැමතිද කියලා බලන්න ඔය තියෙන පේන එක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියනවා. ඒක ටිකක් ඈතක තියෙන කොතරම් ඉමීඩියට් කොතරම් උත්සන්න ආසන නෙවෙයි කියලා කෙමිකල් දිස්නවා. සම්මහන් කොහොම කරන්නේ මම කවදාවත් බහන කරන්නේ නැහැ. අනිත් එක මේ අදහසක් කතාලා නැහැ. ඉතින් මාත් එන්න මම කර ආපේ ගමස. යෝජනාව මම බාර ඊපස්සේ ඊගාදා සුමානේ යනකොට කතා වෙන පස්සේ බලුවා හැබැයි මේක ඇත්තක් තියෙන බව පේනවා නැත්නම් කිසිම බල දැස්තියක්. ඒකට මම ටූල්ස් එකේ වැඩ කරා. මුලින්ම දෙකෝ අඩු ගානේ ඒක මතවාදී මට්ටමට හරි පිළිගත්තයි කියලා කියන්නේ ටූල්ස් තියෙනවා කියන්නේ. කරන්න පුළුවන් කියන්නේ නිසා කරමු කියන්නේ. ඒ පාරේ අඳුරලා මම කවදාකවත් කියන්නේ නැහැ. පුළුවන් විදිය මම දන්නවලු මම සුළු වෙලාවක මැරෙනවා කියන්නේ. ඒ වුණාට මට දැන් පුළුවන් මේ වේදනාව අනුන්ගේ දෙයක් වෙන්න බලන්න. ඉතින් එදා ඉනහම උනත් මුදින් පිළිගන්න සතුටක් තිබුණා. ඉනහම උනත් නෑ කියලා තවත් දෙකේ නෑ. කොහොමද ඉන්නේ? ඉතින් මුදින් මා දැනෙන මම මේ ගමනේ මම හීනෙක මත හිතේ නැතුළු ඒ තරම් මාරාන්ති වෙලා සිටින ලෑස්තියක් ඇති මිනිස්සුන්ට නිවනේ අල්ලන්න පුළුවන්. හැබැයි බෞද්ධ කාර්යය. දෙවන කාර්යය. ඒ නිසා ඒ කෙනෙකුට කෝච් කරන්න ඕනේ ඇක්ටිවිටි ටෙක්නික් එක. ඒක ඔක්කොටම හරියන්නේ. ඒ කියන්නේ ලෑස්ති. හිත හිත වැඩි ලෑස්ති කියලා. ඒක ඒකකොට කණ්ඩෝනේ ලෙඩාගේ පැත්තෙන් ප්‍රශ්න දාලා. සෙට් කරගෙන නිකන් පැකේජ් එකක් දාන්න යන මොකද උදාහරණ භාවනා නම්මන මොකුත් නැතුව ඒ පේන එකත් එක්ක කතා කරලා කරන්න පුළුවන් නම් හැබැයි හිතන්නේ අපි ඒක ඒක මුසිම අවස්ථාවක ලෑස්තිත් නැහැ මාරාන්තිකයි වේද මාරු නමුත් අපි ධර්මයේ කියන ක්‍රමයක් සමසීසී රහත් භාවයේ දුක්පත් සමසීසී රහත් වෙන කියන්නේ මාරාන්තික වේදනාව මත විපස්සනා කරලා රහත් වෙනවා මරණය සහ රහත් වීම එකට සිද්ධ වෙනවා ඒ සම්හාමුදුරන්ගේ මේ බෝධික හඳුනන්නේ ඒක. එන්නදිම සිද්ධ වෙන්නේ කියලා. ඒකට කියන්නේ බෙල්ල කපා ගන්න. වෙන දැක බෙල්ල කපා ගන්න කැපෙන වේදනාවක් නැතිනම රහත්. ඒකට සාර්ථකසනදී අනන්ත වශයෙන් කියන එපා වැඩේ කරන්න එපා වැඩේ කරන්න එපයි. කරනවා ඒක රහත්. ඒ නිසා any time is tea time කියලා කියන්නේ ගන්නවා. ඕනම වෙලාවක මේ බහන වැඩ කරන්න. අපිට කියන්න බෑ මේ රිට්‍රීට් එකේදීම තමයි rahat වෙන්නේ. වෙන වෙලාවකට හරි නැත්නම් අපි කාටරි වෙන කෙනෙක් එක ඩීල් කරන වෙලාවට අපිට ඒක ඇඩ්‍රස් වෙන්න පුළුවන්. ඒ වගේ ඒ පුද්ගලයාට ඇඩ්‍රස් වෙන්නේ අපි ඒක කරන වෙලාවට නෙවෙයි. ඒක ඒක ඒකෙදි ඒ මොකද කියන්නේ? ඒක තියෙන අහඹභාවය. probability එක 100%ක්ම පිළිගන්න. මම කරන දේ කරනවා හරියට නැතිව හරියන්න පුළුවන් අහු පිළිගන්න කියලා කරන්නයි. ඉතින් ඒකට ඉන්ද්‍රිය භාවනා කියලා කියන්නේ ඇත්තටම මේ බව දැනගෙන කල්ැතුව මේ ඇහැකන දිවනාසය පිළිබඳ වැඩි ට්‍රස්ට් කරන. දැක්කට මේ මම දැක්කා කියලා සාක්ෂි දෙන මට්ටමට යන්නේ නැතුව දැක්කමයි වෙනස් වෙන්න පුළුවන් කියන එක පොඩ්ඩක් තියාගෙන ඉන්නවා. කිසිසේවක් මේකට නල් හයිපොතීසිස් කියලා එකක් දානවා මම දන්නේ නැහැ. පරිශීලනය කරනකොට නල් හයිපොතිස් හදන මොවි හැක්ක දාලා ඒක ඇත්තද නැත්ද කියලා ඔප්පු කරලා බලනකොට හැදිය හැක්ක ගැන ඉගෙනීම තියෙනවා. ඒක බුදුයන්වන් කියන චාර්ජර්ලා. ඒ ඉවන් ඕන ඉන්ටැක්ට් තිබුණට මේක ඔය කියන තරම් ෂුවර් කරන්න ෂුවර් කරත් ඔයා කියනියන්නේ ඔබ නිවනට නෑ. අනිවාර්යයෙන්ම සංසාර. කියන්නේ දෙකමද ඒකල්පයක් වගේ හිතලා අපිට මේ දෙක තිබිලා එකෙන් පේන දේවල් අපි එච්චරම 100ක් පිළිගන්න එපයි කියලා අපිට කියනවා සුජානවාසේ නිවනට යනවා. කිසිම නිකමට හරි අපේ ඉතිහාස උත්පත්තියම තිබුණ නැත්තම්. ඒක දෙන්නේ නේද? ඒ කවදාක භාවනා කරන්න හිතේ. ලද්දාවට මෙන්න හීනමාන කිසිලිලා. කවදාක දෙන්න. එහෙම කෙනෙක් කියන්නේ ඒක හම්බ වෙනවා නම් අම්මේ මොන තරම් දුක දෙයක්ද කියලා. දැන් දෙක හම්බෙන්නේ නැත්නම් තේරෙන්න කාන්තාරයක් නෑ කියලා ගන්නවනම් තනිය හොඳයි. වෙන්න තියෙන අකුසල අඩු. මේ කවදාකවත් ඒක තේරෙන්නේ නෑ. දෙකම කියනනම් හොඳයි කියලා. මම දෙක තිබුණාට පස්සේ කවදාවත් ගැලවුමකට කටයුතු කරනවා. මේ දෙකම කියන දේම අහගෙන අහගෙන යන්නේ. ඉතින් ඒක පිළිබඳව කොහොමද තමයි ඉන්දිය භාවනාවේදී සිද්ධ වෙන්නේ. ඒක අපි අර අවිද්‍යා සූත්‍රයේ එහෙම නැත්නම් සති සම්බදන්නේ සූත්‍රයේදී ලස්සන බෙන්ලා දෙනවා ඒකට ආසන්න කාරණා. සර්වඥ සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් වික්‍රිය අසති සති සම්පජඤ්ඤම් විපන්නස්ස අතුමනි සංහෝති හිරොත්තප්ප. යම් කෙනෙකුට මානේ සති සම්පජඤ්ඤේ නැත්තම් එයා සති සම්පජඤ්ඤයෙන් තොර නම් ඒ පුදුරට බයලජ්ජා පහළ වීමට කිසිම හේතුවක් නැහැ. හේතු විනාශයි. අදාකත් එහෙම කෙනෙක්ගේ බයලජ්ජා පහළ වෙන්නේ නැහැ. හිරියොතක් පහළ වෙන්න බෑ. හිරියොතක් පහළ වෙන්න අවශ්‍ය පදනම දෙදරලා තියෙනවා. පදනම නැහැ. ඊට පස්සේ කියනවා හිරියොතක් සම්බන්ධයේ අසති. ඒක සම්බන්ධයේ විපන්නස මුචේපනිසං හෝති ඉන්දියස. බයලජ්ජා දෙක නැති මිනිසියෙකුට බයලජ්ජා දෙකෙන් තොර කෙනාට ඉන්දිය සංගරයක් කියන එකක් ඇති වෙන්න කිසිම හේතුවක් පදනමක් නිසා ඉන්ද්‍රිය සංවරයට ආසන්න කාරණා පෙන්වන දේ කියන්නේ භවක බය සහ බය ගැටිලයි. පවට බය සහ පවසති ලැජ්ජාවට ආසන්න ගන්නවා සති සම්පන්න. ඒකත් ඉන්දිය සංවරේ තියෙනවා නම් නැත්නම් මේ සුත්තේ දිගට ගියොත් ඉන්දිය සංවරම් දෙකේ අසති ඉන්දිය සංවරම් දෙකේ විපන්නස සුතුගුණ සංහූති සීල. ඉන්දිය සංවරේ නැති කෙනාට සීලයක් පිළිබඳ කවදාකවත් හදන්නේ ඒකයි අනිත් පැත්ත පෙන්වන කියන ඉන්දිය සංවරයේ තියෙනවා නම් ඊමණසට විතරම සීලයක්. ඉතින් අපි සමාදන් වෙලා රකින්න සීලයක් කියනවා. නමුත් ඒකට ආසන්න කාරණා වෙන්නේ ඉදුණ සංවරය කරපු දෙනාට විතරයි. සීලයක් පිළිබඳ අයිතිවාසිකම්. පදනම. ඉන්ද්‍රිය සංවරය කියන්නේ බයලජ්ජාව, බයලජ්ජාවට හේතුන්නේ සත්‍ය. ඒ නිසා ඒක ධර්ම පරම්පරාව. අපිට එක තැනින්ම ඊල් අල්ලන්න බෑ යාටි අදාළ පිටික දැක්කා. අදාළ පොටෙන්ෂල් එකයි. විභවේ නැත්තම් අපි පැත්ත කරාට හරියන්නේ නැහැ. එතකොට ඊට මුලකට ඇත කරගෙන කරගෙන යන ධර්ම පරම්පරාවක් ඔය ඒක තමයි ඇත්තටම කියන ගැලවුම් මාර්ගයේ අපි ඇහෙන් රූප දැක්කම නැතිල බලනවා. කනේ ශබ්දව අහන බලනවා. මහසිතා දෙවියන් පාස්පා. දෙවිදුව දැක දැක හිතුව කවදාකවත් ඒ රූපේ දිගේ හිතවිලි මම යන්න වෙලා. ඒ රූපේ මමේ කියන්නේ මමේ ආත්මය කියන්නේ ඊගාව දෙන ශබ්දෙත් ඒ සමාන අවධානයක් ගන්න. ඒකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හය සමරසිත. ඇයෙන් කිරුණත් වෙන්නේ කරදරයක්. කණෙන් වුණත් වෙන්නේ කරදරයක් කියලා දකින්න මිස දකින්න රූපෙට ලොල් වෙලා මා දුටු දේ කියලා. පේටන්ට් රෙකෝඩ් කරගෙන ඒක කම්පැනියක් ගහන ළඟ ගන්න යනවා. මේ ඩිස්කවරි රිසර්ච් වෙලා තියෙන මොනවද හොයාගත්ත ගමන් ඌ දැක්කයි කියලා ඌගේ අම්මලියක් වගේ දෙයක් තියාගන්නවා ඒක ගිහිල්ලා රෙජිස්ටර් කරනවා මේ ප්‍රොඩක්ට් එක තාතව ගන්න. ගන්න යන මට රොයල්ටි ගියා. මුද්‍රණයේ පැත්තෙන් බලනකොට තාක තීරකම වලින් වෙයි කියලා රෙජිස්ටර් කරගන්නේ. ඒකනේ අපි දැන් කරන්නේ. මේ දකින දේවල් මේ ඉන්ජිනේරු ප්‍රදේව. ඒක පිළිබඳව ඩිස්ක්ලේමර් එකක් ගත්තා. ඒක නිකන් ඩිස්ක්ලේමර් ගත්තොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හයම එකම ටේස්ට් එක. ඉන්නේ ඇහෙන් කයින් ජීවෙන් වාසයෙන් කයින් මනසෙන් එකම ටේස්ට් එක. ඉන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ලහන විඥාන කියන විඥානයන් එකම ටේස්ට් එක එනකොට ඒ විඥානයේ බාහිරයට විහිදුම ඇතුළට ගිය සම්පූර්ණ එක තියෙනවා. ඉන්නේ කොම්බිනේෂන් එක විතරයි බාහිරාවත්යේ වෙච්ච ඉන්ද්‍රියකට සැදී පැහැදී හිතගත්ත විඥානයේ ඉන්ද්‍රියයන්ගෙන් වෙන් වෙන අභ්‍යන්තරගත වෙනවා. ඉන්සයිට් කියන එක. ඒක නිසා අර අඩු බඳු අයම එළියට දාන හිටු ඉන්නේ ඒක පහට අඩු ඔක්කොම ඇතුළට ගත්තා ඒක කෙරෙන්නේ ඇහි දකින්නට වැඩිය සද්දට ආස කරනවා සද්දට වැඩිය ගඳට ආස කරනවා කියලා ඒගොල්ලෝ තේරුම් බේරුම් කියන තාක්කල් මම බාහිර කරන්නේ ඒගොල්ලෝ සමරසය ආවට පස්සේ ඇතුළට හෝ පිටද සම chance එකක් ඒක තමයි කවදා හෝ හිත අන්තරාවක් තියෙන්නේ ඒක තමයි නිවන දැන් අපි කරලා දන්නේ රූපයක් වුණා තව රූප වෙන්න හදනවා නැත්නම් ඊට සබ්දයක් අසන්න කරනවා මේක එළියට පුළුවන් තරම් නැතිනාස්ති කරලා එළිය දිහාට විචීර්ණ කරලා ඒක පොහසත්කම කියලා හඳුන්වනවා ඒ රූපේ නැත්නම් ඒක තව ඩිජිටල් නැත්නම් තව හොඳ කැමරාවකින් බලලා ඒකම හොඳ ගත්තත් ඒක ජොල්දි නැත්නම් මොනවා කියයි මොන මොන හරි කරලා ඒක රිස්කින් කරලා බලන්න බලන්න වෙන්නේ මොකද අපි ඒක සම්පූර්ණ එක්ස්පෝස්ට් වෙනවා එළියට යනකම්. නිසා ඉන්දිය සංගරේදී ඇතුළට නැඹුණා ගත්තයි කියලා කියන්නේ. දුමහාකාර විප්ලවයක් නේ අපි ලෝකයේ සිටි ලක්ෂණ මහ රැඩිකල් දර්ශනීය වෙනසක් ඇති වෙනවා. සංඥා වෙනසක් ඇති වෙනවා. ඒක දරන්න බැරිකම තියෙනවා. කරන්න බැරි නෑ. ඒක ක්‍රමිකින් කරලා දෙන්නේ කියලා දරන්නේ අපිට කියන්නේ එක නාස්තිය, ඊසනක්, වැරදිල්ල, වැරදිල්ල, පචවිල්ල කියලා දෙන්නේ. මොකද අපි සංසාරේ දුරාගට උගන්ලා තියෙන්නේ. ඒක දිනු කරන්නේ. ඒ අර අපි හැත්තනමි සාකච්ඡාව යනකොට මෙහෙම මම හිතන්නේ පොතක මම දැක්කේ. ඒ කියුවේ හය දෙනාගේ සිද්ධියට හොඳ උපමාවක් හරියට සලකනවා. සීර තුනා එක මිනිස්ත්‍රියක් තියෙනවා. මිනිස්ත්‍රියට ඩිපාර්ට්මන්ට් හයක් තියෙනවා. මිනිස්ත්‍රි එක මිනිස්ත්‍රියක්. ඒ හයක වෙන වෙනම ප්‍රයිවට් සෙක්‍රටරි 6 දෙනෙක් ඉන්නවා. නමුත් මිනිස්සු කියන එක සෙක්‍රටරි කෙනෙක්. පර්සනල් ලස්සන කෙනෙක්. ඒකෙල තමයි 6 දෙනාම කෝඩිනේට් කරන්නේ. ඉතින් ඒකේ ඉන්නේ කවුන්ටරේ. අර හැම ප්‍රයිවට් සෙක්‍රටරි කෙනෙක් එයා ළඟට ඇවිල්ලා එන්නම උදේ ෆයිල් එක ගන්න එන්නත් ඕන දාන්න දෙන්න. මෙයා ඒක ඔක්කොම තැම්පත් කරන්නේ ඩීකෝඩ් කරනවා. ඒකකට ඒ ප්‍රයිවට් සෙක්‍රටරිලා හොඳ හැන්සන් කොල්ලෝ හැදෙනවා. උන් ආයතන බලන්නේ කොයි වෙලාවරි තමන්ගේ වැඩේ කරගන්නට සෙක්‍රටරි ඇටෙච්චන එක තමයි ගන්න. ඒක සෙක්‍රටරි ඉන්නේ ආයතනෙ කොහොමද නෑ. ප්‍රයිවට් සෙක්‍රටරි එක නෑ ඩයිටිස්. තමයි සෙක්‍රටරි ආයතනෙ කියනවා. එතකොට අර 6 දෙනා ෆුල් ක්වොලිෆයිඩ් සිවිල් සර්වන්ට්ස්. උන්තර කිල්ලෙක තියෙන ඩිමාන්ඩ් එක වැඩි. කිල්ලර 6 දෙනාටම දුන්නේ. මොකද අර ආයතනයන් බලන්නේ කොහේලා හරි මගේ ෆයිල් එක ගන්න එක ඩිකෝඩ් කරලා ගන්න ඒක මට තේරෙන්නේ නැහැ. ඒ වගේ තමයි විඥාණය නැද තියෙන විඥාණය චක්කු විඥානයක් බවට පත් කරගන්න ඇහැ නිතරම ඩිමාන්ඩ් කරනවා. ඒක පෙන්වන්න මම අරක දෙන්න මේක දෙන්න. සෝතය සෝත විඥානයක් බවට පත් කරගන්න ඩිමාන්ඩ් ගාන ජීව කාය මන සමාන අවධානයකින් මතලා ඉන්න. ඉතින් කවදා විඥානයේ තමන්ගේ ගෙදර ඉන්න වෙලාව මේ මේ එක විඥානයේ සුදුසු කුසෝත ගහන කිව්වා කායත්න කියන මේ හයත හැම වෙලාවෙම එළියට ගන්න ඉස්ලාස්සලා ඉන්නේ. ඉඳන් දෙකම අපිට සංසාරික. බාහිරයි. කවදා හෝ එහෙම නැතුව මේකට ඇතුළට නැමිලා ආව සෝත ගහන දේවා කියන විශේෂණකක් නැතුව විඥානය කියන එක විතර නිකලස් විඥානය. ඉන්ද්‍රයන් මැද නැති විඥානය මැද ඉන්නවා. බුදුන් සඳහන් කරනවා මේ වෙන්නේ වැඩි පබස්සරයි කියන. පබස්සර කියන විකේ චිත්ත ආගන්තුකේ උපක්‍රියේ උපකේ. ඒ ඊට ගිය ගමන් තමයි කෙලෙසි සිද්ධ වෙන්නේ. තණ්හාව හෝ ද්වේෂය. මෙතෙන් ආවට පස්සේ ඒක ආනිසයට ගැටෙන එකක් නෙවෙයි ඒක ඒක විහිම නඩත්තු කරන එකක්. ධ්‍යාන සුඛයම ගේක. ඒක සත්‍ය. මේක අපි දන්නේ නැති නිසා හොඳ රෝග වැළීමේ සත්‍ය බලන්න. හොඳ ගන්න බැහැ නේද හදනවා. එතකොට වෙන්නේ මොකද්ද? අපි හිත මනෝත්තර වෙනවා. ඉසිරිච්ච හිතක්. කොයි අතර කොයි වෙලාවෙ යනවද කියලා අපිට කිසිම කෙනෙකුට එජෙන්ඩාවක් පිස් කරන්න බෑ. අපි නිසා ජීවන දහස වෙලා ඉවරයි. වායි වෙලා ඉවරයි. ඒක කරන්නේ කැඹිරිල්ල. කරත් දෙන්නවත් ගොනේ බරාදින්න වගේ. නැටි පාගන ගොනේ බරාදින්න වගේ මේ ඇහැ කියන දේවල් දෙන්න මොකානුගේ මහස්. කන කියන දේවල් ඉල්ලලා දෙන්නේ නාසෙත් ඌ හැබැයි ඇහිදල් කෝද වගේ කවදාත් පුරන්න බෑ කියලා. ඒ සමස්තන්සිකට අනුමත නිදර්ශන වෙන්නේ නිසා ඒක කරපට කිසිම කරපට. ටික වේලාවකට හරි ඒක නතර කරගන්න විඥානේ විතර යන්න හරි ඇට් හෝම්. අපෝ මගට ගන්න ඒක තමයි සිද්ධ වෙන්නේ අර කනකානේ සංසිඳීම සංසිඳීම යනකොට එනවද? මේක ඒක නුහුරු වෙනකොට අපිට ඒක කරන්න හුරු වෙලා තියෙන අර කෙලෙසිච්ච වෙනවා. මුහුරු දේ මේක පිරිසුදු දේ අපිට නුහුරු කියලා. එතන ගියාම අපිට වෙන්නේ out of the place outcasted bored monotonous. ඒක පුරුදු කරන්න ඉතින් සෑහෙන සීසන් කියලා කරන්න.